ඒ විවිධ ආගමික නායකයින් දිහා බලනකොට බොහෝ දෙනා බොහෝ ශාස්ත්‍රූවරු පින්නතුනි දේශනා කරපු බොහෝමයක් කාරණා තමන් විසින් අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත යථාර්ථමය දේශනාවන් නම් නොවේ. සමහර වෙලාවට ඒ ආගමික නායකයන්ට බොහෝ පිරිස් එකතු වෙලා හිටියා. ඒ ආගමික පිරිස් එකතු වෙලා හිටපු නිසා තමන්ගේ ශ්‍රාවක පිරිසට තමන්ගේ පරිවාර ජනතාවට තමන්ට හිතෙන හිතෙන දේවල් ප්‍රකාශ කරන්නට යෙදුණා. එතකොට මේ ප්‍රකාශ කරපු බොහෝමයක් දේවල් Taman විසින් අවබෝධ කරගත්ත යථාර්ථවත් පිවිතුරු ප්‍රත්‍යක්ෂ වූ ධමයක් නම් නොවේ ඒ ඇත්තන් බොහෝ වෙලාවට කියලා දුන්නේ. පින්නතුනි එහෙම බොහෝ වෙලාවට කියලා දුන්නෙම Tamanට හිතිච්ච දේවල්. Tamanගේ කටට එන දේවල් ඔහේ කියවන්න පටන් ගත්තා. ඉතින් එහෙම දේශනාවන් හඳුන්වන්නේ පින්නතුනි හිතලු දේශනා හැටියට. නමුත් ලෞතුරු බුදු පියාණන් වහන්සේ දිහා බලනකොට ලෞතුරු බුදු පියාණන් වහන්සේ තමන්ගේ කටට ආපු පළියට වචන භාවිත කළ ශාස්ත්‍රූවරයෙක් නන් නොවේ. බුදුරජාණන් වහන්සේ තමන් විසින් යථාර්ථමය වූ දේශනාව අවබෝධ කරගෙන ඒ යථාර්ථයේ මනා ලෙස වටහාගෙන තමන්ගේ ජීවිතය තුළ ඒ උත්තම යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන ඒ යථාර්ථමය දේශනාවයි ප්‍රත්‍යක්ෂමය දේශනාවයි පින්නතුනි ලෝක සත්වයාට දේශනා කොට වදාළේ මේ සසර දුක තුළ ගෙලී සිටින, වෙලී සිටින, කටයුතු කරන ඔබ අප හැම දෙනාටම මහා කරුණාවෙන් ලෞතුරු බුදු පියාණන් වහන්සේ ඒ උත්තම පිවිතුරු නිර්මල ධර්මය දේශනා කරන්නට යෙදුණා. එහෙනම් මේ අපි ශ්‍රවණය කරන ධම හිතලු දේශනාවක් නොවේ. යථාර්ථමය දේශනාවක්. පිනතුනි මේ දේශනාව ශ්‍රවණය කිරීම තුළින් අපේ ජීවිතය සුවපත් කරගන්නට පුළුවන් ඒකාන්ත වශයෙන්ම අපේ ජීවිතේ හටගන්න විවිධ පාඩන පීඩන දුක්ඛම් කටළු දුම්නස් සියල්ලක්ම නැති කරගන්නට අවශ්‍ය පාර මේ උත්තම පිවිතුරු ධර්මයේ තුලින් කියා දෙනවා. ඒ නිසා සදහැවතුනි ඔබ අප හැමදෙනාම නිරන්තරයෙන්ම මේ පිවිතුරු ධර්මය මේ නිර්මල පිවිතුරු සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නටම අප කැප වෙන්නට අවශ්‍යයි. ගිහි පැවිදි ભેදයකින් තොරව අපි නිරන්තරයෙන් මේ පිවිතුරු ධර්මයට සමීප වෙමු. මේ පිවිතුරු ධර්මයේ නිතර නිතර ශ්‍රවණය කරමු. අපේ ජීවිතයේ සිදුවන වැරදි අඩුපාඩු නිවැරදි කරගන්නට උත්සාහ දරමු. අපි හරි මාවතකම ගමන් කරමු. එවිට පින්නතුනි ඔබ අප කාටත් නිර්මල පිවිතුරු උත්තම නිර්වාණය ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට පුළුවන්. බොහෝ දෙනා හිතනවා මේ උත්තම පිවිතුරු නිවන කියන දෙය මිය ගියාට පස්සේ ප්‍රාර්ථනාවක් තුලින් ලබා දෙන දෙයක් කියලා. ඒ නිසානේ අද බොහෝ දෙනා මියගිය ඇත්තන්ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. බැරි වෙලාවත් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ඔය වචනේ භාවිත කළොත් බොහෝ දෙනා හිතනවා අනේ මම තාම මරණයටපත් වෙලා නැහැ. වැරදි අවබෝධයකින්ම බොහෝ දෙනා මේ වචනයක් තේරුම් අරගෙන ඉන්නේ. හිතන්නේ මරණයටපත් විච්චාම ලැබෙන සෝයක් මේ නිවන් සෝය කියන දේ කියලා. පින්වතුනි නිවන් සුවය ජීවත් වෙලා ඉන්නකොටම ලබාගත යුතු උත්තම පිවිතුරු යථාර්ථය. ඒ මරණයටපත් වුණාට පස්සේ ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් තුළින් එහෙම ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් හිතලා බලමුකෝ පව් වැඩ කරන අකුසල් රැස් කරන අයහපතම ජීවිතයේ කොටසක් කරගෙන ජීවත් වෙච්ච පුද්ගලයෝ මිය ගියාට පස්සේ අපි ඔක්කොටම එකතු වෙලා පුළුවන් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම ලබන්නට පුළුවන් පිවිතුරු යථාර්ථයක් නෙමෙයි නිවන කියන්නේ. පින්තුනි ජීවත් වෙලා ඉන්නකොටම අපි විසින්ම විහිස මහන්සියේ වීරිය වඩමින් අවබෝධයෙන්ම ලබාගත යුතු උත්තම ශාන්තියයි නිවන කියලා කියන්නේ. සැබෑ ඒකාන්ත සුවය කියලා කියන්නේ නිවන. එහෙනම් ඒ උත්තම නිවන් සුවය සාක්ෂාත් කරගන්නට නම් මේ උත්තම පිවිතුරු ධර්මය ඔබ අප හැමදෙනාම නිතර නිතර ශ්‍රවණය කළ යුතුයි. නිතර නිතර ශ්‍රවණය කරන ධම ධාරණය කරගත යුතුයි. ධාරණය කරගන්න ධමට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතුයි. එවිට අපිම නොදැනුවත්වම පින්නතුනි අපි බොහෝ වෙලාවට අධර්මයෙන් ඈත් වෙලා අයහපතින් ඈත් වෙලා ඒ වගේම වැරදි මිත්‍යාවන් තුලින් වැරදි අවබෝධයන් තුලින් අපි ඈත් වෙලා අපි නිවැරදි මාවතකට යොමු වෙලා ඒකමයි ජීවිතේ අත්‍යවශ්‍ය වෙන්නේ ඒ නිසා අපි හැමදෙනාම ඒ පිවිතුරු ධර්මයටම පුළුවන් තරම් ලං වෙමු මුලින්ම මේ කාරණා පැහැදිලි කළේ මේ ධර්මය ඔබ සදහැසිතින් ශ්‍රවණය කරන්නේ බොහෝ දෙනා සැදැහැසිතින් ධර්මයේ ශ්‍රවණය කරන්නට වාඩි වුණත් ටික වෙලාවක් යනකොට විවිධ අරමුණු විවිධ සිතුවිලි තමගේ මනසට නැගෙනවා සිතට නැගෙනවා එහෙම සිතට නැගෙනකොට ධර්මයේ මොන තරම් ඇහුණත් ඔබ ඒ ඌමනාවෙන් අහගෙන ඉන්නේ නැහැ අර සිතට එන අරමුණු අනුව ඔබේ සිතුවිලි වෙනස් වෙනවා ඔබ වෙන වෙන කාරණා ගැන හිතන්න පටන් ගන්නවා ධර්මයේ ශ්‍රවණය කරන මොහොතට අනිවාර්යයෙන්ම ඔබ තමන්ගේ සිත එක අරමුණකම තබාගෙන අවබෝධයෙන්ම මම මේ දේශනාව අවසන් වෙනකම්ම අහගෙන ඉන්නවා කියන හැඟීමෙන්ම පින්නතුනි දහම ශ්‍රවණය කරන්නට කටයුතු කරන්න. ඒක ඔබට කරන්නට පුළුවන්. විවිධ බාධක එනකොට ඒවට නොසැලී, නොබියව, අභියෝගාත්මකව මුහුණ දෙමින් මම කොහොම හරි මේ ධර්මය අහගෙන ජීවිතයට ගත යුතු සාරය අනිවාර්යයෙන්ම ලබා ගන්නවා කියන හැඟීමෙන් ඔබ දහම් ශ්‍රවණය කරන්නට කටයුතු කරන්න. ඉතින් මුලින්ම මේ කාරණා ඔබට සිහිපත් කළේ ධර්මීය මනා ලෙස ශ්‍රවණය කරමින් ජීවිතයේ සුවපත් කරගන්නට අවශ්‍ය පාර සකස් කර ගැනීම පිණිස. පින්තුනි අද මන් ධර්මය සඳහා මාතෘකා කරගත්තේ පාදක කරගත්තේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සංගීතීකාරක මහතෙරුන් වහන්සේලා විසින් සංගායනාවන් තුලදී සංගායනාවට ලක් කරමින් කුද්දක නිකායට ගැනුණු ධම්මපද පාළියේ මග්ග නැමැති වග්ගයේ සඳහන් ගාථාවක් පාදක කරගෙන ඔබට ධර්මය දේශනා කරන්නට පින්තුණී මග්ග කියන වචනේ අදහස මාර්ගය කියන එක. පාර කියන අදහසක් තියෙනවා. අපි හැමෝම පින්නතුනි මේ විවිධ මාර්ගයන් ඔස්සේ ගමන් කරනවා. ඔබ වැඩ රාජකාරිවලට යන්නේ පාරේ. මාර්ගයේ. දරුවෝ නම් පාසලට යන්නේ අපි අපේ ගමන් බිමන් වලට යන්නේ හැම දෙයක්ම කරන්නේ විවිධ මාර්ගයන් ඔස්සේ. ඒ යන එන ගමන් බිමන් කරන මාර්ගයන් එක වගේම නෑ. දැන් ඔබම කල්පනා කරලා බලන්න අපි හොඳට තියෙන පාරවල් ගැනත් කතා කරනවා. ඒ වගේම යන්ට අපහසු, කටුක, බාධක, පිරිච්ච පාරවල් ගැනත් කතා කරනවා. ඔබේ මුවෙන්ම ප්‍රකාශ කරනවා මේ පාරෙන් නම් යන්න පුළුවන් කමක් නෑ. මේ පාර නම් කැඩිලා බිඳිලා මේ පාර හොඳටම සවුත්තු වෙලා මේ වගේ වචන ඔබ පිටත් කරනවා ඔබේ මුවෙන් ඒ වගේම අනේ මේ පාර නම් හරිම ලස්සනයි මේ පාර දෙපැත්තේ ලස්සනට මල් වවලා හරිම සුන්දර මාවතක් මේ පාර හරිම පියකරුයි මේ පාර බෑවුම් සහිතයි මේ පාරේ යන්න බෑ මේ කඳු සිකර පහු කරගෙන මේ පාරේ ගමන් කරන්නට ඕනේ මෙහිම අපි විවිධ මාර්ගයන් ඔස්සේ ගමන් කරලා තියෙනවා. ඔබට දැන් මේ කාරණා ඇහෙනකොට ඒ කියපු කාරණාත් එක්ක ඔබ ගමන් කරපු ඔබ යන එන විවිධ මාර්ගයන් ඔබේ මනසට දැන් මතකයට නැගෙන්නට ඕනේ. මේ වගේ කාරණාවක් පාදක කරගෙන තමා මේ ගාථාව ලෞතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුනේ සවැත් නුවර පින්නතුණි දෙවුරම් විහෙර අභියස බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදුන් වහන්සේ ගම්දනව්හි සැරිසරමින් පිණ්ඩපාතේ වැඩම කරනවා දහම් චාරිකාවේ වැඩම කරනවා මේ විදිහට උන්වහන්සේ අන් අයගේ යහපත පිණිසත් තමන්ට ලැබෙන ප්‍රත්‍යලාභය පිණිසත් වැඩම කරනු ලබනවා මෙහිම පිණ්ඩපාතේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරනකොට ඒ සවැත් නුවර වාසී මේ වැඩම කරන මහා සංඝරත්නයේට හරීම සැදැසි පෙරදරි කරගෙන දාන මානාදිය පිනතුනි පූජා කරනවා. හරිම සැදැහැසිතින්. ඒ වගේම ලෝතුරු බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දේශනා කරන්නේ විවිධ දේශනාවන් ශ්‍රවණය කරලා ඒ උත්තම නිර්මල ධම ජීවිතයට අරගෙන සදහැසිතින්ම කටයුතු කරනවා. භාවනාදී කටයුතු වල නිරත වෙනවා. සීල සමාදාන කටයුතු වල නිරත වෙනවා. දන් පෙන් පූජා කරනවා. මේ විදිහට උතුම් වූ පින් දහම් ජීවිතයේ ගොඩනගා ගනිමින් මේ සදැහැති උදවිය පින්නතුනි කටයුතු කරනවා. ඉතින් මෙහෙම දිනපතා ගම් දනව්වේ සැරිසරමින් පින්ඩපාතේ වැඩම කරලා දහම් චාරිකාවේ වැඩම කරලා භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට එකතු වුණාට පස්සේ බුදුහාමුදුරුව වැඩම කරනකන් මේ මේ කාරණාවන් පිළිබඳව විවිධ කතාවන් පවත්වනවා මොන කාරණාවන් පිළිබඳවද අර තමන් වහන්සේ විසින් අද ගියේ මේ වගේ පාරක දැන් අර මුලදී මම කියවනේ මාර්ගය ගැන කතා කරනකොට විවිධ මාර්ගයන් ගැන අපි හිතනවා කතා කරනවා මෙහිම කියනවා කියලා. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා 500 නමක් පමණ බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන විවිධ මාර්ගයන් ඔස්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ වැඩම කරපු මාර්ගයන් පිළිබඳව සවස් කාලයේදී ධම්සභා මණ්ඩපයට එකතු වෙලා බුදුහාමුදුරෝ ධර්මාසනයේට වැඩම කරනකන් මේ පාරවල් පිළිබඳව මාර්ගයන් පිළිබඳව කතා කර කර ඉන්නවා. අනේ අද අපි වැඩම කරපු පාර නම් හරිම ටිකක් කටුක බාධක සහිත පාරක්. හැම තැනම මඩ වලවල් පිරීලා යන්ට එන්න පුළුවන් කමක් නැහැ බොහොම අමාරුවෙන් වැඩම කළේ. තව ස්වාමින් වහන්සේලා කීප නමක් කියනවා අද අපි වැඩම කරපු පාර නම් හරිම පියකරුයි. දෙපැත්තේ ලස්සනට මල් වගා කරලා හරිම සුන්දර මාවතක්. තව ස්වාමින් වහන්සේලා කීප නමක් කියනවා අද අපි වැඩම කරපු මාවත නම් හරිම කඳු බෑවුම් සහිත පාරක්. ඒක යන එක ගමන් කරන එක වැඩම කරන එක හරිම බාධක සහිතයි. නමුත් අපි වැඩම කළා පින්ඩපාතේ. තව ස්වාමින් වහන්සේලා කීප නමක් ප්‍රකාශ කරනවා අපි අද වැඩම කළේ තැනිතලා ප්‍රදේශයක. ඒ මාවතේ අනේක නම් ටිකක් පහසුයි. මේ විදිහට පින්නතුනි විවිධ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා වැඩම කරපු මේ විවිධ මාර්ගයන් පිළිබඳව කතා කරන්නට පැහැදිලි කරන්නට යෙදෙනවා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේට වැඩම කරනවා. ධම්සභා මණ්ඩපයේට වැඩම කරලා ධර්මාසනයේ වැඩ හිඳමින් බුදුරජාණන් වහන්සේ මේ වඩිනකොට මේ ස්වාමින් වහන්සේලා කතා කර කර ඉඳපු පාරවල් පිළිබඳව ඇහිලා බුදුහාමුදුරෝ විමසනවා භික්ෂූන් වහන්සේලාගෙන් මහණෙනි මං එන්නට පෙර ආත්ව ඔබ වහන්සේලා මේ මාර්ගයන් පිළිබඳ කතා කරනව ඇහුණා මොනවද ඇත්තටම අද කතා කළේ මෙහෙම විමසනකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා භාග්‍යවතුන් වහන්සේ අද අපි මේ කතා කර කර හිටිය ඔබ වහන්සේ වඩිනකන් අපි වැඩම කරපු පාරවල් පිළිබඳව පින්දපාතේ වඩිනකොට අපිට විවිධ පාරවල් මුණ ගැහුණා කීප නමක් වැඩම කරපු පාරවල් ඉතාමත් පියකරු ලස්සන අලංකාර පාරවල් දෙපස මල් හදලා තව පාරවල් තිබුණා මාවත් තිබුණා වලවල් සහිත මඩ වතුර පිරීලා වැඩම කරන්න අපහසු මේ පාරවල් තිබුණා මාවත් තිබුණා ඒ වගේම තව මාවක් තිබුණා තැනිතලා ප්‍රදේශ, තව මාවක් තිබුණා කඳුබෑවුම් සහිත ප්‍රදේශ. ඉතින් මේ විදිහට පින්නතුණි බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා මේ කතා කර කර ඉඳපු කතාවන් පිළිබඳව. මේ අවස්ථාවේදී බුදුහාමුදුරෝ මේ ස්වාමින් වහන්සේලා 509ටම මාර්ගඵල අවබෝධයේ පිණිස නුවණ ප්‍රඥාව තියෙන බව දැනගෙන මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි ඔබලා වැඩම කළ පාරවල් ගැන කතා කරනවට වඩා මේ ලෝකේ කතා කළ යුතු පාරවල් තියෙනවා මේ ලෝකේ නිතර නිතර සාකච්ඡාවට බඳුන් කළ යුතු මාවක් තියෙනවා මාර්ගයක් තියෙනවා ඒ හැබැයි ඔබ ඔය කියන තැනිතලා පාරවල්වත් දෙපස අලංකාර කරපු ලස්සන පාරවල්වත් වලවල් සහිත මඩ ජලයෙන් පිරිච්ච පාරවල්වත් කඳු බෑවුම් සහිත පාරවල්වත් කියන මේ එක පාරක්වත් නෙමෙයි ඔබ වහන්සේලා කතා කරන්නට ඕනේ ඔබ වහන්සේලා නිතර නිතර සාකච්ඡා කරන්නට ඕනේ ඔය පාරවල් ගැන නෙමෙයි මහණෙනි ඊට වඩා උතුම් වූ පාරවල් තියෙනවා කතා කළ යුතුයි මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පින්නතුනි අර මම මුලදී ධම් දේශනාව ආරම්භයේදී පාදක කරගත් ගාථාව දේශනා කළා. මග්ගා නට්ටංගි කෝසෙට්ටෝ සච්ඡානං චතුරෝ පදා විරාගෝ සෙට්ටෝ ධම්මානං විපදානං චක්කුමා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔබ වහන්සේලා ඔය කියපු පාරවල් ගැන කතා කරනවට වඩා සුදුසුම මාර්ගයන් අතුරෙන් සුදුසුම මාර්ගය තමා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සියලු මාර්ගයන් අතරින් ශ්‍රේෂ්ඨතම උත්තම මාර්ගය තමා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ වගේම බුදුහාමුදුරෝ නැවතත් පැහැදිලි කරන මේ ගාථාවේ අන්තර්ගතයේ හැටියට මහණෙනි සත්‍යයන් අතරින් අපි කතා කළ යුතු උතුම්ම සත්‍ය තමා දුක්ඛාදී සත්‍ය පදයෝ සතර දෙන. ඒ සත් ඒ තමයි චතුරාර්ය සත්‍ය. සියලු සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨතම උත්තම සත්‍ය තමා චතුරාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ වගේම පින්නතුනි ධර්මයන් අතරින් උත්තම ශ්‍රේෂ්ඨතම දේ තමා නිවන කියලා කියන්නේ. දෙපා ඇති සත්වයන් අතරින් ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා මේ විදිහට මේ ගාථාවෙන් පැහැදිලි කරලා දෙනවා. පින්නතුනි බලන්න කොච්චර වටිනවද අපි මේ කැඩිච්ච බිඳිච්ච විසිතුරු කරපු පාරවල් ගැන කතා කරනවට වඩා හිතනවට වඩා මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියා දුන්න මේ උත්තම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනවන. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කරනවන. උතුම් වූ පිරිතුරු ධර්මය ඒ අතර නිර්මල නිර්වාණය පිළිබඳව කතා කරනවනම් අප ලෝතුරු බුදු පියාණන් වහන්සේ පිළිබඳ කතා කරනවා නම් කොච්චරනම් වටිනාකමක් ජීවිතේට තියෙනවද අපි නිතර නිතර පින්නතුනි මේ සත්‍යම මේ අවබෝධයම ජීවිතේට එකතු කරගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ බොහෝ දෙනා හිතනවා පින්කම් ඕන තරම් කරපුවාම අපේ වැරදි අඩුපාඩු මගහරවා ගන්න පුළුවන් කියලා. එහෙමත් නැත්නම් සමහර අය හිතනවා විවිධ පින්කම්හි නිරත වෙනකොට තමන් කරපු පව් ටික වළක්වා ගන්නට පුළුවන් කියලා සමහර අය හිතනවා. මෙහෙම වැරදි අවබෝධයක් එක්ක ජීවත් වෙන්නේ නැත්තොත් ඉන්නවා. ධර්මයේ මනා ලෙස තේරුම් ගන්නේ නැති අය හරියට අර සර්පයාගේ වලිගෙන් අල්ලාගත්තා වගේ වැරදි විදියටම ධර්මයේ තේරුම් ගන්න අය ඉන්නවා. බුදුහාමුදුරේ නිසාමනේ අලගත් දූපම නැමැති සූත්‍ර දේශනාවන් තුලදී පැහැදිලි කළේ ධර්මය සර්පය අල්ලා ගන්නවා වගේ වලිගෙන් අල්ලා ගන්නවා වගේ වැරදි විදිහට අල්ලා ගන්නට එපා කියලා. බොහෝ දෙනා සමහර වෙලාවට සිද්ධ කරන්නේම ධර්මියත් වැරදි විදිහට අල්ලගන්න එක. දැන් මේ කාල වකවානුව පින්වතුනි මහ වටිනා කියන කාලයක්. ඔබ පන්සලකට යනකොට විවිධ මේ උතුම් වූ පුණ්‍ය භූමියන් වලට යනකොට දකින්නවා අයන් වස්සාන කාලෝ කියන පාඨය ප්‍රදර්ශනය වෙන තැන්. ඒකේ තේරුම තමයි මේ වස්සාන සමයයි. සමහර අය මේ වස්සාන සමය කියන අදහස දැන දැනත් හැබැයි ඒක මොකක්ද කියන තේරුම දන්නේ නැතුව වහිනකොට අනේ අද පන්සලට යන්න බෑ. අද පින්කම් වලට යන්න බෑ. අද හොඳටම වහිනවා. ඉතින් පින්නතුනි මේ වස්සාන සමය කියන්නේ වැසි සමය. වැස්ස වහින කාලයටයි වස්සාන සමය කියන්නේ. ඉතින් ඒ කාලේ අනිවාර්යයෙන්ම වහිනවා. ඉතින් ඒ කාලයටත් අපි පිනෙන් දහමින් ඈත් වෙලා අද යන්න බෑ කිය අපේ ආගමික වතාවත් අපේ විවිධ காரணා පස්සට කල් දානවා නම් කවද්ද අපි අපේ කාරණා අපේ යහපත වෙනුවෙන් ඉටු කරගන්නේ. ඒ නිසායි වැරදි අවබෝධයන් මේ ධහම ශ්‍රවණය කර නැත්නම් හැටියට ඔබ ජීවිතෙන් ඈත් කරලා දාන්න ඕනේ. වස්සාන සමය කියන්නේ වැසි සමය. ඒ කාලය තුල ඔබ වෙනදාටත් වඩා ඌමනාවෙන් ආධ්‍යාත්මික ගුණ ජීවිතයට එකතු කරගන්නවා. ගිහි පැවිදි කියන දෙපක්ෂයේම වෙනදාටත් වඩා සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ආගම දහමට නැඹුරු වෙමින් තමන්ගේ ආධ්‍යාත්මීය සුවය වෙනුවෙන් කටයුතු කරනවා. ඉතින් මේ වස්සාන සමය කියලා කියන්නේ වෙන කාලවලටත් වඩා පුණ්‍යවන්ත කාලයක්. ඒ කාලයන් අතර බොහෝ දෙනා මේ අටමහා පින්කම් ජීවිතේ ගොඩනගා ගන්නවා. විශේෂයෙන්ම මේ වස්සාන සමය අවසානයේ ලැබෙන්නේ උතුම් වූ කටින පින්කම් කාලය කටින චීවර මාසය මේ වස්සාන සමයෙන් අවසානයේදී ඒ කටින චීවර පූජාව එහෙම නැත්නම් කටින පින්කම කියලා කියන්නේ පින්වතුනි අපි මේ කතා කරපු අටමහා පින්කම් අතර පළවෙනි පින්කම. ඉතින් බොහෝ දෙනා මේ අටමහා පින්කම් ඊටමත් උවමනාවෙන් සිද්ධ කරන්නට කටයුතු කරනවා. කටිනට්ට පරික්කාරං වාස දානංච උත්තමං බුද්ධ ප්‍රමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේකනං කිත්ත දානංච බුද්දස්ස පටිමා කරණං පිච්ච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ පින්තුනි මේ ගාථාවෙන් කියවෙන විදිහට අටමහා පින්කම් කියලා කියන්නේ පළවෙනි එක කටින පූජා පින්කම දෙවෙනි එක අටපිරිකර පූජාව. තුන්වෙනි එක ආවාස පූජාව. හතරවෙනි එක බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා සිදු කරන සංඝ සතු දානමය පින්කම. පස්වෙනි පින්කම ධර්මය ලිවීම. දහම් පොත්පත් ලියලා ධර්ම දානමය පින්කම්. බොහෝ දෙනා ධර්මයේ පත පොතේ ලියලා එලෙසින් ධර්ම දානමය පින්කම් කරනවා. ඒක පස්වෙනි පින්කම. හයවෙනි පින්කම පින්නතුනි ඉඩකඩම් පූජා කරනවා. ඒ පින්කම. ඒ වගේම හත්වෙනි පින්කම බුද්ධ ප්‍රතිමා තැනීම නිර්මාණය කිරීම. අටවෙනි පින්කම වැසිකිලි කැසිකිලි ආදිය සකසා පූජා කිරීම. මේ කියපු අට මහා පින්කම් වෙන කාලවලටත් වඩා උනන්දුවෙන් අපේ පින්නතුන් මේ වස්සාන සමයේ සිද්ධ කරමින් තමන්ගේ ජීවිතයට බොහෝ ආශිර්වාද ආනිසංස සලසා ගනු ලබනවා. හැබැයි පින්වතුනි සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා ගිහි උදවියත් මේ පින්කම් කරපුවාම ආනන්තරීය පාප කර්මයන් ඇරෙනකොට අනෙකුත් සියලුම පාප කර්මයන් වහලා දාන්නට පුළුවන්. කරලා තියෙන සියලු පාප කර්මයන් පංචානන්තරීය පාප කර්මයන් ඇරෙනකොට මොනවද පංචානන්තරීය පාප කර්මයන් පළවෙනි එක තම මව මැරීම දෙවෙනි එක තම පියා මැරීම තුන්වෙනි එක රහත් උතුමෙකු මරණයටපත් කිරීම හතරවෙනි එක බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම පස්වෙනි එක සංඝ බේදය මේ කියන පංචානන්තරීය පාප කර්ම කරලා නැති කෙනෙක් නම් ඕනම පාප කර්මයක් මේ අටමහා පින්කම් කරලා වහලා දාන්නට පුළුවන් කියන වැරදි අවබෝධයක් අපේ ගිහි පැවිදි බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒක පින්නතුනි වැරදි අවබෝධයක්. හැම පාප කර්මයක්ම වහලා දාන්න පුළුවන් නම් පින්නතුනි අපිට ඕන තරම් පව් කරලා මේ කියපු අටමහා පින්කම් කරන්නට පුළුවන්. එහෙම අටමහා පින්කම් කරපු පළියටම සියලු පව් වහන්න බෑ. අනිවාර්යයෙන්ම ඔබ කරන අටමහා පින්කම් වල ආශිර්වාදයේ ආනිසංස එලෙසින්ම පවතිනවා. හැබැයි ඒවා කරපු පළියට කරපු පව් වහලා දාන්න බෑ. අපි නොදැනුවත්ව සිදුවන පාප කර්ම තියෙනවා. අපි ගමන් බිමන් යනකොට අපි හිතාමතා නොවේ සත්වයෝ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ කර්ම තියෙනවනේ ඒවා පාප කර්ම හැටියට අපි හිතාමතා කරපු දේවල් නෙමෙයි නොසිතා සිදු වෙච්ච දේවල්. ඒ වගේ කර්ම පින්නතුනි වහලා දාන්න පුළුවන්. හරියට කුඩා භාජනයකට ලුණු ටිකක් දැම්මොත් ඒ භාජනයේ වතුර ලුණු රහ වෙනවනේ. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් ආ එහෙනම් කරන පවුත් සමානයි ඒ වගේම කරන පිනුත් සමානයි ඒක නිසා ඒ පාප කර්ම වහලා දාන්න බෑ ඒ වගේම තවත් උදාහරණයක් ලුණු ගෝණියක් විතර ගෙනහිල්ලා ගඟකට දැම්මට ඒ ගඟේ වතුර ලුණු රහ වෙන්නේ නෑ මොකද වතුර ප්‍රමාණය වැඩි ලුණු ප්‍රමාණය අඩුයි ඒ වගේ පින්නතුනි කරන වැඩ හොඳයි නම් ගොඩාක් පින්කම් කරලා නම් අකුසල කර්ම සම්පූර්ණයෙන්ම වහලා දාන්න පුළුවන් කියන එක නෙමෙයි. අර නොසිතා සිදුවන වැරදි වහලා දාන්න පුළුවන්. මේක කියපු උපමාවේ හැටියට වගේ. අපි නොදැනුවත්ව බොහෝ දේවල් සිද්ධ වෙනවා. දැන් ඔබ නිතර නිතර පන්සිල් සමාදන් වෙන්නේ. ඔබ අතින් සමහර වෙලාවට පංචශීලාදී ಗುಣධම් එකිනෙක කැඩෙන්නට පුළුවන්. හැබැයි මේ සමාදන් වෙන්නේ නොදැනුවත්ව හරි ඔබ අතින් මේ ශික්ෂාපද කැඩුනා නම් නැවත නැවතත් ඔබ ඒවා අලුත් වැඩියා කරගන්නවා නැවත පිරිසිදු කරගන්නවා මම නැවතත් මේ ශික්ෂාපද සමාදන් වෙනවා කියන අදහසින් හැබැයි නැවත නැවතත් ඔබ ශික්ෂාපද කඩලා එහෙම ශික්ෂාපද සමාදන් වීම ප්‍රායෝගික නැහැ. පින්නතුනි අවබෝධයෙන්මයි අපි කටයුතු කළ යුතු වන්නේ. බොහෝ දෙනාට මේ සමාජයේ කටයුතු කළාට අවබෝධයක් කියන දේ ජීවිතේ ගොඩ නැගිලා නැහැ. ඔබ හිතනවා නම් සියලු පාප කර්ම වහලා දාන්න පුළුවන් අටමහා පින්කම් තුලින් කියලා අඟුලිමාල හාමුදුරුවන්ට ඇයි උන්වහන්සේ පින්ඩපාතේ වඩිනකොට කොල්ල කුරුට්ටෝ ගල් මුල් වලින් විවිධ ආකාරයෙන් ගස් කොළන් වලට ගහනකොට ඒවා කැරකිලාවිලා උන්වහන්සේට වදිනවා. කොච්චර පිණතියන් වහන්සේ නමක්ද. නමුත් අර කරපු අකුසල් කර්ම උන්වහන්සේගේ පසුපස්සෙන් ආවා. ඔබ අවබෝධයෙන් නොදැනුවත්ව සිද්ධ වෙච්ච අකුසල කර්මයන් යටපත් වේවා කියලා හිතාගෙන නිතර නිතර පින් දහම් කරන්න නැවත නැවතත් ගුණ දහම් දියුණු කරන්න සහ අවබෝධයෙන්ම ඒ අටමහා ආදී පින්කම් සිද්ධ කරගන්න. ඒකයි සිද්ධ විය යුතු වන්නේ. නැත්නම් නිතර නිතර අකුසල් කර්ම රැස් කරගෙන පාපයත් එක්ක වෙලිලා කටයුතු කරනවා නම් පින්නතුණී අතරත පින්කම් කරලා ඒවා කවදාවත් වහලා දාන්න බෑ. අපි කරන හොඳ නරක කියන මේ සියලු දේවල් මේ සසර ගමන පුරාවටම අපි පසුපස එනවා. ඒකෙන් කාටවත් අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ නිතර මතක තියාගන්න කරන හොඳ නරක අපි පසුපස්සේ ගමන් කරනවා. ඒ නිසා අපි හොඳ විතරක් අරගෙන යමු. කුසල විතරක් රැස් කරගනිමු. පින පමණක් රැස් කරගනිමු. ඒ යහපතමයි ජීවිතයට වටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා 509ට ධර්මය පැහැදිලි කරලා දුන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්නතුනි වැඩම කරන්න. සෙසුමේ පටු පාරවල් වල මං මාවත්වල අලංකාර කරපු මාවත්වල ගියාට කවදාවත් සසර දුකෙන් නම් එතර වෙන්නට පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩම කරන්නට කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ කියපු ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ මාර්ගය තුල වඩින කෙනෙක්ට ගමන් කරන කෙනෙක්ට කවදාවත් අයහපතක් නම් ගොඩ නැගෙන්නේ. ඒ මාවත කොච්චර ලස්සනද බලන්න. ඒ මාර්ගයේ කොච්චර පියකරුද බලන්න. ඒ මාර්ගයේ කොච්චර ශ්‍රේෂ්ඨද බලන්න. බුදුහාමුදුරුව පැහැදිලි කළේ සෙසු මාර්ගයන්ට වඩා උත්තරම පිවිතුරු ශ්‍රේෂ්ඨ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ වගේම පින්වතුනි උත්තරම සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය මොනතරම් අපේ ජීවිතයේ පින්වතුනි වටහා ගත යුතුද? ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේම ජීවිතේ වටහා ගන්නට උත්සාහ දරන්නට අවශ්‍යයි. ඒ වගේම පින්නතුනි නිතර නිතර ධහම ශ්‍රවණය කරමින් පිවිතුරු ධහම තුලින් අපි උත්තම නිර්වාණ සෝය පිණිසම කටයුතු සලසා ගත යුතුයි. ඒ වගේම කකුල් දෙකක් තියෙන සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි. ඔබ පළමු කොටම පංචශීලයේ සමාදන් වන්නට පෙර ආතුව බුද්ධං සරණං ගච්ඡාමි කියලා වන්දනා කරපු සිහි කරපු මම බුදුන් සරණ යමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි මම දෙවනුවක් බුදුන් සරණ යමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි මම තෙවනුවක් බුදුන් සරණ යමි කියලා පින්වත්තුනි සජ්ජායනා කරපු ඒ බුදුහාමුදුරුවෝමයි ශ්‍රේෂ්ඨ මේ මිනිස්සු අතර කකුල් දෙකේ සත්වයෝ අතර මුළු ලෝක සත්වයා අතරම ශ්‍රේෂ්ඨ වෙන කවුරුවත් නෙමේ බුදුහාමුදුරු. ඔබට පුළුවන් නම් මේ බුදුහාමුදුරන්ගේ ಗುಣ නිතර නිතර සිහි කරන්න. ජීවිතේ කොච්චර වටිනාකමක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ වාසය කරන සමයේදී විසාකා උපෝසත සූත්‍රයේ සඳහන් වෙනවා විසාකාවට පැහැදිලි කරනවා විසාකාවෙනි මේ බුදු ගුණ වැඩිම තුලින් බොහෝ සත්වයන්ගේ රාගය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල කාරණා දුරු වෙලා යනවා කියලා. සියලු උපක්ලේශ නැති කරන්නට බුද්ධානුස්සතිය හේතු වෙනවා කියලා. ඉතින් අපේ සිත, අපේ ශරීරයම පිනවන උත්තරම ගුණයක් බුදු ගුණ මෙනෙහි කිරීම. ඒ බුදු ගුණ ඔබ නිතර නිතර මෙනෙහි කරන්නේ උදේට බුදුහාමුදුරුව වැඳපුවාම ජීවිතේ මොන තරම්නම් පෙසන්න කරගන්න පුළුවන්ද? ඔබ අනිවාර්යයෙන්ම චූටි දරුවන්ට පවා පුරුදු කරන්න බුද්ධ වන්දනාව. අවසර gedara කට්ටිය එකතු වෙලා බුද්ධ වන්දනාවට හුරු වෙන්න මොන තරම් වටිනාකමක් තියෙනවද? ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයාට දේශනා කරනවා මහා නාමේනි බුදු ගුණ වැඩිම තුලින් අපේ සියලු අකුසල කර්මයන් දුරු කරගන්නට ශක්තිය උදා වෙනවා. ඒ වගේම රාගයෙන් වෙලිච්ච, ද්වේෂයෙන් වෙලිච්ච, මෝහයෙන් වෙලිච්ච සත්වයන් අතර නිදුක්ව වාසය කරන්න පුළුවන් බුදුගුණ වැඩි වඩන පුද්ගලයාට. ඉතින් බලන්නකො බුදුගුණ වැඩිීමේ කොච්චර ආනිසංස තියෙනවද කියලා. හැබැයි ඒ හැම දෙයක්ම පින්නතුනි කරන්නට ඕනේ අවබෝධයෙන්මයි. ඉතින් ඒ අවබෝධය ඔබ අප හැම දිනාටම සලසා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මග්ග වග්ගයේ මේ පැහැදිලි කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අවබෝධය, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධය, උත්තම නිර්වාණය පිළිබඳ අවබෝධය, බුදුහාමුදුරුව පිළිබඳ අවබෝධය මේ 500ක් වූ ස්වාමින් වහන්සේලා ලබා ගත්තා. ඉන් අනතුරු ධර්මයේ උත්තම පිවිතුරුභාවයේ ජීවිතයට අරගෙන සිටින පින්නතුනි සියලු කෙලෙසුන් නසා උත්තම රහත් භාවයටම උන්වහන්සේලාපත් වුණා. ඉතින් ඒ මාර්ගය තුල වැඩම කරන්නට ගමන් කරන්නට මටත් ඔබටත් අපි හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරමි දන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් දුත්තම මා මහා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ බුතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්හිහි සංවතං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ඒ වගේම සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ සදැහැති හැම දෙනාගේම නමින් පරලෝසපත් වූ සියලුම මියගිය ඥාතීන්ටත් ඒ වගේම දහම් ශ්‍රවණේ කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සෑම සියලු දෙනාගේම නමින් පරලෝසපත් වූ මියගිය සියලු ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සංසාරගත වරදක් නිසා හෝ දුකක නම් දුකෙන් අත මිදේවා සැපතක නම් සැපත වඩා වර්ධනය කරගනිත්වා කෙලවර උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම අවසාන වශයෙන් අපි මේ රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය සමුදායන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සුපින්වත් සෑම සියලු දෙනාටමත් දහම් ශ්‍රවණේ කළා වූ ලක්වාසී ලෝකවාසී සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් මුළු ලෝක සත්වයන්ටම සිතක් වේවා සාන්තියක් වේවා සැපතක් යහපතක් වේවා නිදුක් නිරෝගී චිරජීවනය ආයුරාෝග්‍ය ආදී සකල සම්පත්තිය මුදා වේවා කරන කියන සිතන පතන සියලු කටයුතු සාර්ථකභාවයට පත්වේවා කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා මුළු රටේම ලෝකේම පවතින මහා ව්‍යසනකාරී කොරෝනා රෝගාබාධයන් දුරු වෙලා මුළු මාත් ලෝක සත්වයාටම සුවසේ වාසය කරන්නට වාග්ය පරිසරය සකස් වේවා අවසන අපි හැමෝම ප්‍රාර්ථනීය ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති උත්තම මහා නිර්වාණ අවබෝධයේ පිණසම මේ පුණ්‍ය සමුදායන් හේතු වී පවතිවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සා අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී පූජනීය බැද්දේවිල ධම්මකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපොන්හන්සේට සාධනතක් දෙමින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු වෙනතුන් ඔබට පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට සේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැම